දෙවෙනි කාරණේ අරියෝ අතුන්හි භාව. ආර්ය වූ තුන්හි භාවයේ නිස්සබ්ද භාවයයි. මේ අදහස් දෙක පළමුවෙන් හිතට ගන්න ඕන ඒ බඳු අවස්ථාවක් අද මේ අපට පෙන්ලා තියෙන්නේ මේ අවස්ථාව සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන්නට කලින් අද දවසේ සම්බන්ධවත් වචන කීපයක් ප්‍රකාශ කරන්න වෙලා අද දවසේ අද දවසේ කියන්නේ වෙසක් පොහේ දවස පුරපසළොස්වක දවස. වෙසක් මාසෙට පොහේ හතරක් තියෙනවා. එයින් පුරපසළොස්වක දවසයි ආදේ. වෙසක් මාසයේ පුරපසළොස්වක දවස බෞද්ධ ලෝකයාට විශේෂයෙන් සලකාගත යුතු විශේෂයෙන් සලකන්නා වූ පින්දහම් කිරීමට හිත යොමු කරගන්නා වූ කය යොමු කරන්නා වූ දවසක් විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ දිනය බොහෝය දිනය ඇතම් රටවල් බෞද්ධ රටවල් වල බෞද්ධ රටවල් අපරෙත් ඇතැම් රටවල් වල වෙසක් පොහොය නියම උත්සව දිනයක් වශයෙන් පාවිච්චි කළේ නැහැ වෙන වෙන දිනය වෙනුවට යොදාගෙන තිබෙනවා මේ වාරයේ මේ අවුරුද්දේ ලෝක බෞද්ධ සම්මේලනයේ සාකච්ඡාවක් අනුව මුළු බෞද්ධ ලෝකයේම එකතු වෙලා වෙසක් පොයට එකට උත්සව පවත්වන්න නියම කරගත්තා. මේක විශේෂ ඓතිහාසික සිද්ධියක් වශයෙන් අපට සැලකන්න පුළුවන් බෞද්ධ ජීවිතය පිළිබඳ. මුළු බෞද්ධ ලෝකයේම එක හඬින් අද වෙසක් දවසේ උත්සව පවත්වන ප්‍රතිපත්ති පූජාවලට ප්‍රධාන ධන දීලා ලංකාවෙත් ඒ කටයුතු කරන බව අපට දැනගන්න ලැබුණා මේ දායක මහත්තුරුනි මහත්මයා ආමිෂ පූජාවලුත් ඒ වගේම කරන්නට බලාපොරොත්තු වෙනවා. එබඳු පොහොය දවසක් සම්බන්ධව අපට ඉහළින් සලකා ගන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ උසස්ම වටිනා ක්‍රියා කීපයක් සිද්ධ වෙච්ච දවස කියලා මංගල සම්මත වශයෙන් සම්මත කරගෙන කියනවා. මේ විදිහේ බුද්ධ ශාසනයක් අපට ලැබුණේ ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික ගුණය නිසා. උන්වහන්සේ ඊට ඈත කාලයේ කප්පේජ සත සහස්සේ චතුරෝච ආසංකේ නගරං අමරං නාම නගරං දස්සනීයං මනෝරම නගරේ අමරවතිය අතුමාම බ්‍රාහ්මනෝ අනේක කෝටි සම්නිජෝ පහූත ධන ධඤ්ඤ අජ්ජායකෝ මන්ද ධරෝ තින්නම් වේදාන පාරද සදම්මේ ඉතිහාසයේච සදම්මේ පාරමින් ගතෝ කියන ওই විදිහට වර්ණනා කරපු අවස්ථාවක් තිබුණා සාරා සංඛ්‍ය කල්පලක්ෂයකට ඈත එහාදී තුමේදනම් බ්‍රාහ්මණ කුමාරයෙක් වෙලා මේ පාරමී ධර්මයන් පිරීමට එතුමාට අදහස ඇති වෙනවා. තහෝගතෝ නිසීදිත්වා ඒවං චින්තේ සමංගලා. ඒ සුමේදනම් බ්‍රාහ්මණ කුමාරයා රහසිගතව කල්පනා කරන්න පටන් ගත්තා. දුක්ඛෝ පුනබ්භවෝ නාම. මේ නැවත නැවත උත්පත්තියේ මහා කරදරයක් දුකක්. ශරීරස්ස ජේදනම් ශරීරයේ මිදීම, මැරීම නිතර නිතරම සිද්ධ වෙනවා ඒ වගේම දිගින් දිගටම දිගින් දිගට දිගටම ජාතියයි ජරාවයි මරණයයි ව්‍යාධියයි පරිදේවයයි දුක්ඛ දෝමනස් ආදීන් පිරීලා තියෙන්නේ. මේවා නැති කරගන්නා උපායක් හොයන්නේ කියලා කල්පනා කළා. අන්න ඒ අවස්ථාවේදී මේ ආරම්භයේ සිද්ධ වුණේ මොකද්ද ආරම්භයේ? උන්වහන්සේ බුදුබවට ආරම්භ කළේ දීපංකර සරුවඥන් වහන්සේගේ ඉදිරි පිටදී බව බෞද්ධ උදෙව කවුරුත් දන්නවා. උන්වහන්සේ අවස්ථාවේදී කල්පනා කළේ බුද්ධෝ හං බෝධිසාමි මුත්තෝ හං මොජේ පරි තින්නෝ හං පාරයිසාමි සංසාරෝ ධාමාම්මය මම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන අනුන්ටත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවමි මම කෙලෙසුන්ගෙන් මිදී අනුමුත් ඒ කෙලෙසුන්ගෙන් මුදවා ගන්නෙ මේ මම සංසාර සාගරයෙන් එතර වේ මහා භය ඇති මේ මහා සංසාර සාගරයෙන් එතර වී අනුන්ද සංසාර සාගරයෙන් එතර කරවමි කියන ඔන්න විදි කාරුණික ප්‍රාර්ථනාවක් ඉදිරිපත් කරගෙනයි උන්වහන්සේ පාරමී ධර්මයන් පුරන්න පටන් ගත්තා බුදුරජාණන් දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගෙන දැන් පටන් මේ සංසාරයේ ඒ වාසය කරන්න අවස්ථාවේදී අනුන්ට හිතන්න බැරි තියාලා ඉවර කරන්න බැරි හිතන්නට අමාරු වන්දනේ මහා පාරමී ධර්ම රාශියක් සම්පූර්ණ කරගෙන අන්තිමේ බුද්ධත්වයට පැමිණ ලෝකේ පහළ වෙලා බුද්ධත්වයට පැමිණ ඒ බුද්ධත්වයට පැමිණීමෙන් බුද්ධ රත්නයේ රූපේ පහළ වුණා. උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගත් ධර්මයේ යම් කිසි දවසක අඤ්ඤා හොණ්ඩඤ්ඤ ආදී තාපසයන් ප්‍රධාන කරගෙන දිව්‍ය බ්‍රහ්මයන්ට යම් දවසක ධම්සප්පවතුන් සූත්‍රය දේශනා කළා නම් එදා ධර්ම රත්නේ ලෝකේ පහළ වුණා හරි නියමන්නකට. ඒ වගේම සංඝ රත්නයත් පහළ වුණා කුණ්ණමා වන්නා කුණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලා පහළ වීමෙන් මේ විදිහේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියලා ත්‍රිවිධ රත්නයක් ලෝකේ පහළ වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මුළු ලෝකේම ප්‍රසිද්ධ වෙලා ගියා. දෙවියන් සහිත ලෝකයා, බ්‍රහ්ම යන් සහිත ලෝකයා අතර පටන්ම පැතිරලා ගියා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. මෙන්න මේ විදිහේ වටිනා ශ්‍රාවක පිරිසක් සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යනාදී වශයෙන් ප්‍රකාශ වෙන අන්දමට මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා හොඳට හික්මෙව්වාද කියන එක අපට තේරුම් ගන්න පුළුවන් අද තියෙන විනය පිටකේ සම්බන්ධව පොත් බලනකොට. සතර ඉරියව්වේම කිසි අන්දමකින් වරදක් නොවන අන්දමට මේ ජීවිතේ පැවැත්මීමට උන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාට උගන්වා වදාළා. ඒ කාලේ දඹදිවේ හිටපු යම්තාක් මුනි පිරිසක් නැත්නම් මුනිවර පිරිසක් නැත්නම් ඒ තේනුව මුනිවර පිරිස අද නැහි ශ්‍රේෂ්ඨ tattවයකට පැමිණියා උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා. ඒ ශ්‍රාවක සංඝයා පිළිබඳව උන්වහන්සේ නොයෙක් අතින් දේශනා කළා අවවාද කළා ධර්මයේ දේශනා කළා ඒ වාගේම උන්වහන්සේ අන්තිමට දේශනා කළේ යෝ කෝ ආනන්ද ධම්මයා ධම්මෝජ විනයෝජ දේහිතෝ සෝවෝ මමච්චේන සත්තා කියලා උන්වහන්සේ තිරිනුවන් පාන්න සූදානම් වෙලා දේශනා කළේ මා ඇවෑමෙන් තොපට ශාස්ත්‍රු කෙනෙක් නැහැ කියලා හිතන්න ඉඩ තියන්නේ නැත් මා විසින් ධර්මයක් දේශනා කළා ධර්ම කොටසක් දේශනා කළා විනය කොටසක් දේශනා කළා. සූත්‍ර විනය අභිධර්ම කියලා කොටස් තුනක් ප්‍රකාශ කළා. මේ ප්‍රකාශ කරපු කොටස් තුන ගණන් වශයෙන් සලකනවා නම් 84000ක් ධර්මස්කන්ධ. ධර්මස්කන්ධ ධර්ම ගොඩවල් කියලා සඳහන් වෙන ධර්මස්කන්ධ 84000ක් තියෙනවා. මා ඉන්නා වූ ජීවමාන කාලයේදී එක ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙකි. මගින් පස්සේ දෙකට 84000ක් ශාස්ත්‍රෝන් වහන්සේලා ඉන්නවා ඒ නිසා දුර්වල වෙන්න එපා, හිත දුර්වල කරගන්න එපා. නියම අදමට කටයුතු කරන්නයි කියලා උන්වහන්සේ අවවාද දුන්නා. උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසට. උන්වහන්සේ පිරිනොන් 45 අවුරුද්දකින් පස්සේ නමුත් උන්වහන්සේ පිරිනුවන් පෑවා කියලා ධර්මයෙන් අඩුවක් වුණේ නැහැ. මේ ධර්මස්කන්ධ රාගියම අනුව කටයුතු කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ පිරිස අතරට තම තමන් බලාපොරොත්තු වන්නා වූ සියලුම ලෞකික ලෝකෝත්තර වටිනා අර්ථයන් සමුද්ද කර ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා ඒ විදිහේ බුද්ධ ශාසනයකයි අද මේ අපි කටයුතු කරන්නේ කියන මෙන්න මේ කාරණේයි මතක් කරන්න බලාපොරොත්තු අද දවසේදී ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ අවදහස. ඒ විදිහේ බුද්ධ ශාසනයක කටයුතු කරන්නා යෝගාවචර පිරිසක් අද මේ ස්ථානයේ මේ ස්ථානයේ ඉන්න මේ යෝගාවචර පිරිස සතුටු වෙන්න ඕනේ. සතුටු වෙන්න ඕන අද අපට ලැබිලා තියෙනවා නෛර්යානික සම්මා සම්බුද්ධ ශාසනයක්. නෛර්යානික කියන එකේ තේරුම එයට ගන්න. ප්‍රතිපත්තියට අනුව නියම බලාපොරොත්තු වන්නා වූ ප්‍රතිඵල ලැබෙන්නා වූ අනුශාසනාවටයි නෛර්යානික ශාසනය කියලා කියන්නේ. ඒ විදිහේ නෛර්යානික ශාසනයක් අපට අද ලැබිලා තියෙනවා. ලැබිලා තියෙන නිසා අපි අතුතු වෙන්න ඕන සතුටු වෙන්න ඕන උනන්දු වෙන්න ඕන ඒ උනන්දු වීම ගැන අපි නැවත නැවතත් මතක් කරගන්න ඕන තවත මම මතක් කරගන්නට ඕන අප ලබාලා තියෙන්නේ මෙන්න මේ විදිහේ වටිනා බුද්ධ ශාසනයක් අපි මුහුණ දීලා තියෙන්නේ ඒ විදිහේ වටිනා අවස්ථාවකටයි මේ නියම ප්‍රයෝජන ගන්නට අප අප උත්සාහ ගත යුතුයි කියන මෙන්න මේ හැඟීම පළමුවෙන් ඇති කරගන්න ඕනේ එතෙන්දී මතක් කරන්න බලාපොරොත්තු වෙන අර මුලින් කියාපු වචන දෙක. මොකන්ද? ධම්මීවා කථා අරියෝ වාතුන්නේ භාව. ධම්මීවා කථා කියන්නේ දැහැමි කතාව. සීල කතාව, සමාධි කතාව, පඤ්ඤා කතාව, විමුක්ති කතාව, විමුක්ති ඥාන දර්ශන කතාව කියලා මේ කතාවල් ධර්ම කතාවල් වශයෙන් තියෙන අප එකතු වුණාම අප අප එකතු වුණාම කරන්නට ඕන දැහැමි කතාවක්. එතකොට සීලය පිළිබඳ කතාවක්, සමාධිය පිළිබඳ කතාවක්, ප්‍රඥාව විදර්ශනා භාවනා පිළිබඳ කතාවක්, මාර්ගඵල ධර්මයන් පිළිබඳ කතාවක්, ඵල ධර්මයන් පිළිබඳ කතාවක්, ඒ වගේම ප්‍රතිවේක්ෂා ඥාන සම්බන්ධව කතාවක්. මෙන්න මේ කතාවල් අපට කරන්න තියෙන්නේ. බාහිර කතාවක් අපේ අඩුපාඩුකම් වෙන වෙන දේවල් ඒවා සාමාන්‍යයෙන් සාකච්ඡා කළාට වරදක් නෙවෙයි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න ඕන මෙන්න මේවා අපට අඩු වෙලා තියෙන්නේ ඒවයි ඒවා අඩු වෙලා තියෙන නිසායි අපට මේ දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ කියන මේ අදහස දුකේ කියන්නේ සංසාරයේ වැටලා ඉන්නව එකයි මේ දුකේ කියලා කියන්නේ. නමුත් අර මහානකම දුකක් නෙමෙයි. ලබලා තියෙන මහානකම සැපයක්. ඒක සලකන්න ඕනේ. ඒ සැපවත් මහානකම ලබාගෙන හිටියත් අපි සංසාරේ ඉන්නේ. ඒක දුකක් වශයෙන් සලකලා අපි කල්පනා කරන්න ඕන මේන් නිදහස් වෙන්නට අපි කටයුතු කරන්න ඕනේ කියන හැඟීම. එතකොට දැහැමි කතාව ඒක කරන්න ඕන, ඒ ගැන හිතන්න ඕන, ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න ඕන. අනිත් එක අරියවා තුන්හි භාව. ආර්ය තුන්හි භාවයේ කියන එක මේ කතානවල නිකම්ම ඉඳීම නෙවෙයි. නිකම්ම හිත තියාගෙන ඉඳීම නෙවෙයි. නිකම්ම කතානවල හිතියට සමහර විට ඈතට හිත දුවන්න පුළුවන්. සමන්නේ පුරුදු පුරුදු තැන් වලට හිත දුවන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ විදිය නිකන් ඉදීම නෙමෙයි. එහෙමනම් කුමක්ද? හැකිතා දුරට අර තමන් දන්නා ධර්මයක් සම්බන්ධව තමා කරන්නා වූ භාවනාවක් සම්බන්ධව හිත යොදාගෙන ඉන්න පුළුවන්. තමන්ට තියෙනවා නම් ධානයක් ලැබිලා ප්‍රථම ධානය ලැබිලා තියෙනවා නම් ඒ ප්‍රථම ධානයට හිත යොදාගෙන කාලය ගත කරනවා. ඒ ප්‍රථම ධානය ලබාගත්ත ප්‍රථම ධානයේ සමවැදිලා ඒක අරමුණු කරගෙන හිත යොදාගෙන ඉන්නවන්නේ ඒක එක ආරිතුන්නේ භාවය. දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, පස්වෙනි ධානය. ওই විදිහට ওই විදිහේ ධාන. ධාන හතරටක් තියෙනවා, පහටක් තියෙනවනේ. ඒ නිසා ඒ ලබලා තිබෙනා වූ ධාන වලට හිත යොදාගෙන ඉන්නවනම් ඒකත් ආර්ය තුන්වෙනි භාවයක්. තවත් එහාට තම තමන් ලබාගත් ಗುಣ තියෙනවා නම් ඒ ಗುಣ වලට සමවැදිලා ඒ ಗುಣ වලට හිත යොදාගෙන කටයුතු කිරීම ආර්ය තුන්වෙනි භාවය. මෙන්න මේකයි කලයුතු වැඩ දෙකේ කියලා දේශනා කළේ. දැහැමි කතාව සම්බන්ධව අපට ඊළඟට ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලයේම මහරහතන් වහන්සේලා ඒ වගේම අනිත් අනිත් ඇත්තෝ එකතු වෙලා කතා කරන්නේ මණ්ඩල මාලයට එකතු වෙලා සමහරු ධර්ම දේශනා කරන්න ආරාධනා කරන වැඩිහිටි කෙනෙකුට. එතකොට ඒ ආරාධනාව අනුව ඒ වැඩිහිටියත් ධර්මයක් සාකච්ඡා සමහර කෙනෙක් ප්‍රශ්නයක් අහනවා වැඩිහිටි කෙනෙක් කෙනෙකුගෙන්. ඒ විදිහේ අහන ප්‍රශ්න වලට උත්තර දීම වශයෙන්ුත් සමහර විට ලොකු ධර්ම දේශනාවක් මතුවෙනවා. මෙන්න මේ විදිහට ධර්ම සාකච්ඡා කරපු බුදුරජාණන් වහන්සේ වාසය කරපු තැනම ওই විදිහේ කරන හැටි පෙන්වන්න කරනවා. වෙන තැන්වල සමහර කාලවල ආරණ්‍ය වලට මේ වගේ ආරණ්‍ය වලට ගිහිල්ලා වාසය කරනවා ඒ කාලික වශයෙන් ඒ ඒ අවස්ථාවල හතර පස් නම දහ දොළොස් නම පහළොස් නම පනා හැට එකතු වෙලා ඒ විදිහේ බණ භාවනාවල යෙදෙන අරණ්‍යවල විවේක ස්ථානවල ඒ බඳු අවස්ථාවලදී වුණත් පොහොය දවස්වලට පොහොය දවස්වලට වැඩුමහල්ලි වැඩුමහලු ස්වාමීන් වහන්සේ වාසය කරන ස්ථානයට අනිත් පැත්තෝ එකතු වෙලා ගිහිල්ලා ධර්මයක් අහන්න සූදානම් වෙනවා. එතකොට උන්වහන්සේ ධර්ම දේශනා කරන අර පිළිසෙට. අර පිළිස ආපු අවස්ථාවේදී සමහර විට ඒ ප්‍රධාන ස්වාමීන් වහන්සේ නැත්නම් වෙනින් නමක් ප්‍රශ්නයක් මතු කරනවා. ඒ ප්‍රශ්නයක් මතු කරපු අවස්ථාවේදී ලොකු ධර්මයක් අතෙන්දි මතුවෙන. දේශනා කරන්න සිද්ධ වෙනවා. ඒකත් ඒ විදිහේ දේශනා අද ධර්ම කොටස් වල සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට ධර්ම සාකච්ඡාව කියන එක ඒ බුද්ධ කාලෙන් ඊටම පැවිදිච්ච දේ. බුද්ධ කාලයේදී මාසකට හතර සැරයක් මාසකට හතර වරක් මේ ධර්ම සාකච්ඡා කරන්නට පුරුදු කරගෙන තිබුණා. කලින් කල ටික ටික වෙනස් වුණා. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ මේ ධර්ම දේශනාව අඩු වෙන නිසා තවත් දවසක් ලොකට එකතු කරගත්තා. පස්වෙනි දිනේ කිය. එතකොට පුරපසලොස්සක, අවපසලොස්සක, පුරාටවක අව ආටවක උර විශේණිය අව විශේණිය කියලා ওই විදිහට හතරට තවත් අර අටට ඔව් හතරනේ දිනුනේ ඊළඟට තවත් දෙකක් එකතු කරගන්න. එතකොට ඔන්න ඔය විදිහට ඔය ධර්ම සාකච්ඡාවලට යෙදිච්ච පිළිවෙල ධර්ම සාකච්ඡාවල් කරපු පිළිවෙලයි මේ කාලේ අපි බලාපොරොත්තු වෙනවා අද ආරම්භයක් අද කරන ආරම්භයක් වශයෙන් මඟකට හතර වරක් මඟකට හතර වරක් මේ ධර්ම සාකච්ඡාව මේ විදිහේ පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා එතකොට මෙන්න මේ ධර්ම සාකච්ඡාව කරන්නා වූ අවස්ථාවේදී අපි එක නමක්ම යම් කිසි දෙයක් කතා කරගෙන යන්නේ නැහැ. සමහර විට මා ඒක ආරම්භ කරනවා ඊළඟට ප්‍රශ්න මතු කරගන්න ඕන. තම තමන්ට සැක සහිත තැන් ඒ වගේම විස්තර කරගත කරවාගත යුතු තැන් පිළිබඳ ප්‍රශ්න මතු කරන්න ඕන. ඒ විදිහේ ප්‍රශ්න මතු කරගෙන ඒ මේ පිටිසෙන්ම දන්න උදවිය මේවා විස්තර කරනවා. ඒවට සූදානම් එතකොට තවත් ඒලයි අඩුපාඩුවක් වෙනවා නම් මමත් ඒකට අවුල් වෙලා මේක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ විදිහට අපට මේ ධර්ම සාකච්ඡාව නිසා අපේ යෝගාවචර වැඩපිළිවෙල සාහවරු කරගන්න පුළුවෙනි. දුර්වල තැන් ස්ථිර කරගන්න පුළුවෙනි. දුර්වල තෙත් ප්‍රබල කරගන්නට පුළුවෙනි. කෙලෙහිලි වැහිලා තිබෙන කරුණු මතු කර ගන්නට පුළුවනි මේ විදිය ආනිසංස රාශියක් මේ මගින් ලැබෙන බව කියන්න පුළුවන් ඒ නිසා මෙන්න මේ ධර්ම සාකච්ඡාව මේ විදිහට අපි පවත්වාගෙන යමු කවුරුත් එක්ක එකතු වෙලා මේ නිතර නැත්තන්වත් මේ අදහස් කියා දෙන්න ඕනේ මේ මෙතෙන්දිම ගියා දෙන්න සූදානම් වෙනවනම් ඒක බොහොම වටිනා දෙයක්. එතකොට අර ඉදිරිපත් වෙන ප්‍රශ්න මෙතෙන්දිම අහලා ඉදිරිපත් කරලා විසඳීමක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මතු ආරවලදී මේ අවස්ථාවේදී මෙන්න තේරෙන නැත්තන්ට භාෂාව නැතේරෙන නැත්තන්ට තේරුම් කර දීමටත් කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕන කරමින් දෙන්න ඕනේ ඒක අද දවසේදී ඒ නිසා මතක් කරන්නට තියෙනවා එක කාරණේ. මොකන්ද අපි උනන්දුවෙන් මේ වැඩ ගෙනියන්නේ. මේ වැඩ කියන්නේ අපි මේ ශාසනික බර කරට අරගෙන පවත්වාගෙන යන්නේ. මේක පුංචි දෙයක් නෙමෙයි. දෙවියන් සහිත ලෝකයාටම ප්‍රයෝජනවත් දෙයක් මේක. විශේෂයෙන් රකින්නේ මේ ආරණ්‍ය සේනාසනේ මේ යෝගාවචර පිළිසෙට ලොකු සහනයක් මේ ආරණ්‍ය සේනාසනේ භාවනාවට හුරු වෙලා ඉන්නා වූ මේ පිළිසෙට මේ ස්ථානේ බොහෝ වටිනා තනක් වෙලා තියෙන නිසා ඒ ඇත්තන්ගේ ඒ භාවනාවන් හොඳට කෙරීමට සම්පූර්ණයෙන් සම්පූර්ණ කර ගැනීමට අපේ උනන්දුව ඇති කර අපි උනන්දුව ඇති කර දෙන්න ඕනේ ඇත්තන්ට අඩුපාඩු තියෙනවා නම් ඒවා සකස් කර දෙන්න ඕනේ අද මතක් කර දෙන්නට බලාපොරොත්තු වෙන කාරණා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ඉදිරිපත් කරමු අපි. නභික්ඛවේ ඊනේන අග්ගස්සපත්ති හෝති අග්ගේනිතකෝ අග්ගස්සපත්ති හෝති මණ්ඩපේය බිදං වික්කවේ ධම්මචර්යං සත්තා සම්මුඛේ භූතෝ කියලා මෙන්න මේ විදිහේ ලොකු සූත්‍රයක මැද එකක් කරුණු ටිකක් ඔය කියන්නේ. න වික්කවේ හීනේන අංගස්ස පත්ති හෝති. වික්කවේ හීනේන අංගස්ස හීනේන අංගස්ස පත්ති න හෝති. හීනේන මහණෙනි හීනේන හීනෝ අදහසකින් ඊන වූ සීලයකින් ඊන වූ ශ්‍රද්ධාවකින් ඊන වූ වීරයකින් ඊන වූ සතියකින් ඊන වූ සමාධියකින් ඊන වූ ප්‍රඥාවකින් අග්ගස්සපත්ති නොහෝති අග්‍ර වූ උතුම් ගුණයකට පැමිණීම සිදු නොවේ ඒක අම්මේන යකෝ අංගස්සපත්ති හෝති අම්ම උසස් වූ සීලයෙන් සද්ධාවෙන් සතියෙන් වීරයෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් මේ අග්‍ර වූ ගුණයට පැමිණෙන්නට පුළුවන් වේ. මණ්ඩපයේ මිදම් භික්ඛුවේ බ්‍රහ්මචාරිය. මහණෙනි මේ බ්‍රහ්මචාරියා මේ ශාසනය මණ්ඩපේ යෙවිද මිහිරි මණ්ඩ පාණයකි මිහිරි පාණයක් වැනිය කියන අදහසයි උන්වහන්සේ සත්තා සම්මුඛේ භූතෝ සාතුරුන් වහන්සේ වයින්නේ ඉදිරිපත් කරන්නේ එතකොට සාතුරුන් වහන්සේ දැන් ඉදිරිපත් වෙලා ඉන්නවා ඒ නිසා කටයුතු කරන්නේ ඊළඟට කටයුතු කරන්නේ කියලා ඊළඟට අවවාදයක් කියනවා මෙන්න මේක විශේෂයෙන් සලකා ගත යුතුයි. අපි බලාපොරොත්තු වෙන්නේ අග්‍ර වූ තැනකට පැමිණෙන්නේ. සෝවාන්කම, සකු르දාගාමිකම, අනාගාමිකම, අරිහත්කම. නියම අග්‍රය නම් අරිහත්ය. ඒ අරිහත්වේ නියමාන්දමට ලබා ගැනීමට මුලින් සෝවාන් වෙන්න ඕන, සකු르දාගාමි වෙන්න ඕන, අනාගාමි වෙන්න ඕන. මේවා ලබා ගැනීමට යන්තම් සීලයක් මාලි යන්තම් සීලයක් මාලි උසස්ම සීලයක් තියාගන්න ඕන සීලය හොඳින් ආරක්ෂා කරගන්න ඕන හොඳින් ආරක්ෂා කරගන්නේ සීලය තේරුම් ගන්න ඕන සීලය කිලුට වෙන හැටි තේරුම් ගන්න ඕන සීලය ආරක්ෂා වෙන හැටි තේරුම් ගන්න ඕන ඒක සංකලේශ ඕදාන කියන මේවා තේරුම් ගන්න ඕන සීලයට උපකාරක ධර්ම මොනවාද? එතකොට ළඟින්ම උපකාර වෙන ධර්ම මොනවාද? කියන මේවා තේරුම් අරගෙන ඒ සීලය ආරක්ෂා කරගන්න ඕනේ. සීලය කිව්වහම වික්ෂුන් වහන්සේගේ සීලයේ තියෙනවා, ගේ සීලයේ තියෙනවා, විදින නාන ප්‍රකාර සීලයේ යෝගාවචර මේ පිළිචේ. මේ යෝගාවචර විශ්ව පිළිචේ සීලයේ සතර සම්වර සීලය. අනිත් පිළිසට උනත් යෝගාවචර පිළිසට ඒ තමයි තමන්ගේ තත්ත්වය අනුව සතර සංවර සීලය දියුණු කර ගන්නට පුළුවන්. විශේෂයෙන් සතර සංවර සීලය යෝගාවචනයට කියන්නේ. ඔබට සීල විසුද්ධිය සම්පූර්ණ වුණා කියන්නේ සීලයේ තේරුම් අරගෙන සීලයේ පිරීමෙන් සීල විසුද්ධිය සම්පූර්ණ වෙනවා. මෙන්න මේ අන්දමට ඒ උසස්ම තත්වයෙන් සීලය තියාගන්න. සද්ධාව තියාගන්න. සද්ධාව යන්තම් සද්ධාවමයි. සද්ධාවමදි. අධානියංග පහක් උගන්වා වදාළා. බුදුරජාණන් වහන්සේ එක තැනක බෝධි රාජ සූත්‍රයේ පධානියංග පහක් දේශනා කළා. පධානියංග පහේ කියන්නේ භාවනා කරන යෝගාවචරයන්ට උපකාරක ධර්ම පහක් කියන එකයි පධානියංග කියන්නේ. ඒවා පහක්. දේශනා කළා. බෝධි රාජ කුමාරයාට ප්‍රකාශ කළා. සරියුත් ස්වාමීන් වහන්සේ සංගීති සූත්‍රයේදී දේශනා කළා මේ ප්‍රධානියංග පහ. එයින් ප්‍රධාන ප්‍රධානියංගේ තමයි සද්ධාව. සද්ධාව. ශ්‍රද්ධාව සද්ධෝ හෝති සද්ධාජ තථාගතස්ස බෝධිං ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුත්‍ර ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භම ওই විදිහට බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ අරිහත් මාර්ග ඥානය සම්බන්ධව විශ්වාසය බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සාරවත්ඥානි කියලා ධර්මඥානන් වහන්සේ කෙනෙක්. සතර මඟ සතර ඵලයන්ගේ අවධානයේ සියලු ගුණ සහිතව උන්වහන්සේට මේ ගුණ ධර්මයන් ලැබීච්ච උත්තමයාණන් වහන්සේ කෙනෙක් කියලා උන්වහන්සේගේ බෝධි ගුණය සතර මාර්ග ඥානයේ සම්බන්ධව විශ්වාසය කියන්නේ මේ බුද්ධ ගුණයේ සම්බන්ධව විශ්වාසයේ වාගේම ධර්මයේ ගුණ සම්බන්ධ විශ්වාසයක් තියෙනවා සංඝ රත්නය ගැන විශ්වාසයක් තියෙනවා. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නය ගැන භක්තිය විශ්වාසය නැත්නම් ඕකප්පන සද්ධාව කියලා එකට කියන්නේ. ආගමන සද්ධාව, අධිගමන සද්ධාව, සද්ධාව. අධිගමන සද්ධාව කියන්නේ අධිගමයෙන් ලැබෙන මාර්ගඵල අධිගමයෙන් ලැබෙනා වූ ශ්‍රද්ධාවටයි අධිගම ශ්‍රද්ධාව කියන්නේ. මේ ශ්‍රද්ධාව කිසි කලකයි චලනය වෙන්නේ චංචල නැහැ. සැලෙන්නේ නැහැ. ඒ කාන්තයෙන් ඒ ශ්‍රද්ධාව එහෙමමයි හිටින්නේ. මානෙක් ඇවිල්ලා ඉස්සරහට කිව්වත් බුදුන් බුදුන් නොවේ කියලා කියන්නේ කියලා හිතන්නේ කියලා කවදාකවත් එහෙම එකක් කරවන්න බෑ. අවිශ්වාසයක් නැහැ. බුද්ධ රත්නය ගැන අවිශ්වාසයක් නැහැ. ධර්ම රත්නය ගැන අවිශ්වාසයක් නැහැ. සංඝ රත්නය ගැන අවිශ්වාසයෙන් ඒක අධිගමන සද්ධාව, ආගමන සද්ධාව, බෝධිසත්ව වරුන්ට අධිගමන සද්ධාව ආර්යයන් වහන්සේලාට. ඕකප්පන සද්ධාව කියන්නේ මෙන්න මේ යෝගාවචර පිළිසෙට ඇති කර ගන්නට පුළුවන් ඕ ගායත්වා කප්පණං සංකප්පණං ඕගාන සබ්ද ඕ කප්පන සබ්ද ඕ ගායත්වා කියන්නේ බහැලා ගුණයට බහැලා ගුණයට අවතීර්ණ වෙලා ගුණයේ තේරුම් අරගෙන කල්පනා කිරීමෙන් ඇති කර ගන්නා වූ සද්ධාය ඒකට කියන්නේ ඕකප්පන සද්ධාව නෙමෙයි ඕකප්පන සද්ධාවයි යෝගාවචරයන්ට ඇති කර ගන්න තියෙන්නේ ඒ සද්ධාව නැත්නම් යෝගා භාවනාව හරියන්නේ නැහැ භාවනාව සකස් වෙන්නේ නැහැ අඩුපාඩු වෙනවා ඒ සායේ සද්ධාව හොඳට තියාගන්න ඕනේ යම් කිසි අවස්ථාවක අඩුපාඩුයි කියලා තේරුනොත් සද්ධාව ඒ එකම සද්ධාව දියුණු කරගන්න ඕනේ ඒකම යන්න ඕන ප්‍රඥාවත් ඒක ප්‍රඥාවයි සද්ධාවයි දෙක එකට එකතු කරගන්න ඕන. තනිකර සද්ධාවන්මයි. යම් අවස්ථාවක ප්‍රඥාව ඉහළින් යනවා නම් ඊළඟට බුදු ගුණට හිත යොදන්න. බුදු ගුණට හිත යොදනවා, ධර්ම ගුණට හිත යොදනවා, සංඝ ගුණයට හිත යොදලා ඒ මට්ටමට සද්ධාවක් දිනු කරගන්න ඕන. ප්‍රඥාව අඩු කරගන්න යනවා නෙමෙයි. ප්‍රඥාව ගණනට සද්ධාවක් දිනු කරගන්න ඕන. සද්ධාව වැඩි නම් ශ්‍රද්ධාව වැඩි අවස්ථාවේදී ප්‍රඥාවත් මේ මාර්ගයක් කරගන්න මෙන්න මේ විදිහට යෝගාවචරයන්ට කාර්ය සිද්ධිය සඳහා යෝග කාර්යය සම්පූර්ණ කර ගැනීමට මෙන්න මේ විදිහට ශ්‍රද්ධාව යොදා ගන්න ඕන ඒක මේකට ප්‍රඥාවත් යොදා ගන්න ඕනේ ප්‍රඥාවත් හොඳ ප්‍රඥාවක් වෙන්න ඕන ඒ හොඳ ප්‍රඥාව කියන්නේ මොකක්ද? සුතමේ ඥානෙ. සුතමේ ඥානෙ දිනු කරගන්න ඕන බණ අහන්න ඕන. බණ බණ සාකච්ඡා කරන්න ඕන ප්‍රශ්න අහන්න ඕන ওই විදිහට නැවත නැවත සාකච්ඡා කරලා ප්‍රඥාව දිනු කරගන්න ඕන ප්‍රඥාව දිනු කරගන්න ඕන ශ්‍රද්ධාව දිනු කරගන්න ඕන දෙකම උසස් තත්වයකට ගන්න ඕන යම්තම් තත්වයක් ත්‍යාගන බෑ ඊළඟට විරිය විරියක් තියෙන්න ඕන විරිය කියන්නේ ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය තාම දල්ල පරක්කමු අනික්කිත දුරෝ කුසලයේසු ධම්මේසු කියලා මේ වීර්ය දෙවිනි පධානියංගේ පිළිබඳව දේශනා කළා පධානියංග වීර්යය තියෙන්න ඕනේ අන්න අර දීනේන අග්ගස්සපත්තින හෝති කියලා කිව්වා කියපු කාරණේ මතක් කරගෙන යන්තම් වීරියක් මදි හොඳටම ලොකු වීරියක් තියාගන්න මෙන්න මේ විදිහට කොහොමද ආරද්ධ විරියෝ හෝති පටන් ගන්නාලද වීරියක් ඇති වෙයි ඇත්තෙක් වෙයි එකට දියුණු කරගත්ත වීරියක් තියාගන්න ආමමා බල්ල පරක්කම අකුසලානන් ධම්මානම් පහානාය කුසලානන් ධම්මානම් උපසම්පදාය මේ වීර්යය කරන්නේ වෙන වැඩක් සඳහා නෙමෙයි. අකුසලයන් අයින් කර ගැනීමට මහන්සි ගැනීම උත්සාහය. අකුසල් කියන්නේ අකුසල් නිති මේ සිටිවිලි. විතක්ක. අකුසල විතක්ක ඇති වෙනවා. අකුසල විතක්ක වශයෙන් නව මහා විතරකයක් තියෙනවා. ඒ විතර්කයන් ඇති වෙන අවස්ථාවේදී එහෙම වළක්ව ගන්න ඕන. වළක්ව ගැනීමට බැරි නම් ගත්ත හපාවන තදයෙන් හිතට මහන්සි අරගෙන සලකා ගන්න ඕන විතරක අයින් කර ගැනීමට මහන්සි ගන්නවා. අකුසල විතරක. අකුසල විතරක එක්ක මේ භාවනාව කරන්න බැහැ. නිසා අකුසල විතරක නැති කර ගන්නවා. ඒ වගේම ඒක නැති කළා පමණින් මාදී කුසලයි අදහස් ඇති කර ගන්නවා. වීර්යය ඇති කරගන්න ඕන සමාධිය සද්ධාව ඇති කරගන්න ඕන වීර්යය ඇති කරගන්න ඕන සතිය ඇති කරගන්න ඕන නොවයි කෝසාන් කියන්නේ ඒවා දිනු කරගන්න ඕන එතකොට ථාමවා දල්ල පරක්කම අනික්කෙච්ච දුරෝ කුසලේ ධම්මේ ථාමවා ථාම බලේ ශක්තිය බලවත් ශක්තියක් දනෝ ඒ වෙනුනේ දල්ල පරක්කම දැඩි පරාක්‍රමයක් දැඩි උත්සාහයක් තියාගන්නවා මේ යම්තම් වීරියක් ඇති කරගත්ත පමණින් බෑ උසස් වීරියක් ඇති කරගන්නවා උසස් වීරියක් ඇති කරගන්න ඕන ඒ වීරිය චෛතසික වීරිය චෛතසික වීරිය නිසා කායික වීරියක් ඇති කරගන්න එතකොට ඒ විදිහට පරාක්‍රමය, දල්න පරාක්‍රමය දැඩි උත්සාහයක් තියාගන්න. අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු මේ ලැබගත යුතු ලබාගත යුතු ශ්‍රේෂ්ඨ කුසල ධර්මයන් පිළිබඳව අනික්කිට දුරෝ දුරේ වැඩ පිළිවෙල අයින් කරන්නේ නැහැ කවදාවත් නතර කරන්නේ ඒ කියන්නේ එන්නේ ඒක බොහොම සැලකිය යුතු කාරණයක් සමහර විට යෝගාවචරයන්ට විශේෂයෙන් සලකා ගන්න ඕන දැන් භාවනා කරගෙන යනවා ටිකක් භාවනා කරගෙන යනකොට ටිකක් අමාරු වෙනකොට නවතිනවා නැවතිලා අර භාවනා අදහස් නෙවෙයි වෙන අදහස් ක්‍රියාවට නගනවා ක්‍රියාවට නගනවා අන්න කැඩිලා යදන නික්කිට දුර දුරේ අයින් කළා ඒ තමන් කරට ගත්ත වැඩ පිළිවෙල අයින් වෙලා යටත් විශේෂයෙන් පරියංක භාවනාවයි සංකමන භාවනාවයි කියන දෙක එකට යන්න ඕනේ ඒ දෙක උනත් එකට යන්න ඕන. ඒක සම්බන්ධයකින් යන්න ඕන. පරියන්කේ ඉඳලා ඉවර වෙලා ටික වේලාවක් ඉඳලා පය ගන්නක් හරි ඉඳලා එයින් අයින් වෙලා ඒක හිතෙනොත් අයින් කරගෙන වෙන වෙන දේවල් හිතලා ඉවර වෙලා ඊළඟට ආයි සංකමණයට බැස්සට මේ දෙක එකට යන්නේ නැහැ. එකට යන්න නම් ඒ එක්කම සංකමණයේදී ඇති කරගත්ත සමාධිය පරියන්කේදී දියුණු කරගන්න ඕන. පරියංකේදී දියුණු කරගත්ත සමාධි දියුණුව චාන්කමනේදී ඇති කරගන්න ඕන. දෙකින් දෙකට උපකාර වෙන යනවනම් තමයි අනික්කිත දුර කියන්නේ. නැත්නම් නික්කිත දුර මේ භාවනාව මේ සමාධිය දියුණු කරගත්ත යෝගාවචරයන්ට අවස්ථා නවයක් තියෙනවා කරන්න. අවස්ථා නවයක් සඳහන් වෙනවා දියුණු වෙච්ච යෝගාවචරයන්. ඒ අවස්ථා නවයේම සමාධියෙන් යුක්තවම කාලය ගත කරන්නට පුළුවන් යෝගාවචරය. අවස්ථා නමයක් තියෙනවා. ඒ කියන්නේ සතර ඉරියව්ව. සිටීම, ඉඳීම, සංකමනේ, නිදීම. ඔය ඉරියව් හතරම නිදීම කියන එක නිින්ද නෙමෙයි. නිින්ද සායන ඉරියව්ව. ඒකෙදි සමාධිය. සංකමනේදී සමාධිය. එතකොට නිසඤ්ඤාවේදී පරියංගයේදී සමාධිය හිතගෙන සමාධිය ඉරියව් හදරේදීම සමාධිය දිනු කරගන්න. අනිත් එතකොට මෙතන හතරයි තවත් අවස්ථා තුනක් තියෙනවා. පුරේ භත් අවස්ථාව. පුරේ භත් අවස්ථාව දවල් දානේ මම ගන්න මුලින්. අවස්ථාව පුරේ භත් අවස්ථාව. ඒකෙදි සමාධිය. ධානේ වල ගන්නේ අනවා කියලා 아무තු අදහසක් නෙමෙයි. ඒත් භාවනාවෙන්මයි යන්නේ. ඒ මුල් අවස්ථාවේදී පුරේවත් අවස්ථාවේදී නොකඩවා ගිය සමාධියක් තියෙනවා. ඊළඟට පච්චාබත් අවස්ථාව. පච්චාබත්ම බතින් පස්සේ දවල් දාණයෙන් පස්සේ දවල් දාණයෙන් පස්සේ සමාධිය ඒ වාගේම කියාගන්න. අවස්ථා දෙකයි දවල් කාලේ. රාත්‍රී කාලේ අවස්ථා තුනයි. පෙර යාම, මධ්‍යම යාම, පස්චිම යාම. ඔය අවස්ථා තුනේදීම සමාධිය. අන්න ජීවුණු වෙච්ච යෝගාවචරයන් ඔය නම අවස්ථාවේදීම සමාධිය දියුණු කරගන්නවා. මෙන්න මේ විදිහට කටයුතු කරනවා නම් තමයි අනික්කිට දොර කියන්නේ නැත්නම් නික්කිට දොර. අනික්කිට දොර උසදේශ ධම්මේසු කියලා බුදුරජාණන් වහන්සේ මේ වීර්ය සම්බන්ධව දෙවෙනි පදාහණියන්ගේ. අනිත් එක අප්පාබාධෝ හෝති අප්පාදං කුසමේ පාපිනියා ගානියා සමන්නාගතෝ හෝති නාදිසීතාය නාච්චුන්හාය මජ්ජිමාය පධානක්කමාය කියලා පධානියංග එක පධානය නිරෝගිකම් සාමාන්‍ය නිරෝගිකම නෙමෙයි උසස් නිරෝගිකම මේකේ මේකෙන් බේරෙන්න බොහොම දෙනෙකුටයි පුළුවන් මේ ටික දෙනෙකුටයි පුළුවන් මේ බොහොම දෙනෙකුට බේර ගන්න අමාරුයි නමුත් කියනවා නම් තමයි මේ ගුණේ තියෙනවා නම් තමයි සම්පූර්ණ සත්‍ය සම්පන්න යෝගාවචරය අප්පාබාධෝ හෝති අප්පාසංකෝ ලේද අඩු අප්පාබාධෝ ලේද අඩු අප්පාසංකෝ දුක්ඛ අඩු සමවේපාගිනියා ගහණියා සමන්නාගතෝ සමෝ බැලවන්නා වූ ග්‍රහණයකින් අග්නි තේජෝ ධාතුවකින් යුක්ත ජඨරාග්නියකින් යුක්ත කෙනෙක් වෙනවා නාති සීතාය නාට්‍යුන්හාය වැඩි හේතලක් නැහැ වැඩි උණුසුමක් නැහැ මධ්‍යම පදහානක් සමාය වීර්ය වැඩිවීමට සුදුසු වන්දනේ ගුණයක් මේකේ තියෙන්නේ මේ තේජෝ ධාතුවේ එදුණයක් මේකේ තියෙන්නේ මේ තේජෝ ධාතුවේ එතකොට නාදි සීතාය කියුවේ සමහරුන්ගේ සමහරුන්ගේ තේජෝ ධාතුව සීතක පක්ෂයට වැඩි ඒ ඇත්තක් සීතයට බයයි නිතරම සීතයක් ඇති සීතලක් ඇති වෙනකොටම ගුලි ගහලා පිළිය ගන්න බලාපොරොත්තු වෙනවා. සමහරුන්ට උණුසුම නේදවල සෑස උණුසුම වැඩි. ඒ නැත්තම් උණුසුමට බයයි. යන්තම් උණුසුම කෙනකොටම ගුලි ගහනවා බය ඇති වෙනවා මේව කරන්න බෑ. මෙහෙම තියාගෙන කරන්න බෑ භාවනා කරන්න බෑ බෑ බෑ කියලාම මොනනේ කරන්නේ. ඒ අදන්න බෑ. මේම නැතුව අර මධ්‍යම ගුණයකින් යුක්ත නම් ආන්නේ අත තමයි නිරෝගී අප්පාබාධෝ කියලා කියනවා අප්පාසාධෝ අප්පාසංකෝ සම වේපාපිනියා ගහනියා ගමන්නාගතෝ නාදි දීතාය නාචුන්හාය මජ්ජිමාය පධානක්ඛමාය කියලා ඔය විදිහේ දේශනා කළේ මෙන්න මේ යෝගාවචරයන් සඳහායි මෙන්න මේ தත්වයක් දිනු කර ගැනීමට මහන්සි ගන්න ඕන යම් කිසි අන්දමක දුර්වල නම් සමාජයේ දතේ සකස් කරගන්න ඕන. සම්පූර්ණ තත්වයට නගා ගන්න බැරි වුණත් නියම අන්දමේ නිරෝගීකමක් නැත්නම් භාවනාව ගෙන යන්න අමාරුයි. අමාරුයි කියලා මේ කායින් හොලන. අමාරුවෙන් හරි, දෙලෙන් හරි ඉඳගෙන වැඩ කරන්න ඕන. අර කියනවනේ කුසීත වස්තු 8ක් ඒ කුසීත වස්තු 8ට වැඩේ නැති වෙන්න වැඩ කරන්න මහන්සි ගන්න ඕනේ. අමාරුවක් වුණා. ඒ බඳු අවස්ථාවේදී සලකන හැටි තියෙනවනේ. එතකොට මෙන්න මේ විදිහට නිරෝධිවම තියෙන්න ඕන. එතකොට අනිත් එක අසට්ඨෝ හෝටි අමායාවි. මේක විශේෂ ගුණයක්. අසට්ඨෝ හෝටි අමායාවි යථා භූතං අත්තානං ආවිපත්තා හෝති. සත්තරිවා විඤ්ඤුසුවා සබ්බ්‍රහ්මචාරිකෝ එතකොට අසතෝ හෝති කපටි වෙන්නේ නැහැ. මායාවී වෙන්නේ නැහැ. අහංගන්නේ නැහැ තමන්ගේ දුර්වලකම්. තමන්ගේ අගුණ අහංගන්නේ නැහැ. ඒක කියන්නේ හැමතැනම කියා අවිදිනවා නෙමෙයි. තමන්ට උපදේශ දෙන ආචාර්යයන් වහන්සේලාට වැඩිහිටියන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ සාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවනම් උන්වහන්සේට කියන්නේ. එහෙම නැත්නම් බ්‍රහ්මචාරී කෙනෙකුට කියන්න ඕන කියලා ඒවා නැති කර ගැනීමටයි මේ කියන්නේ නිකන් නෙමෙයි. එහෙම කියලා අසට අමායාවී ගුණයෙන් යුක්ත වෙන්න ඕන. සටනම් මායාවිනම් මේ ප්‍රධානී අංග ප්‍රධානේ භාවනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ගුණයන් තියාගන්න ඕන අනිත් එක පඤ්ඤාවක්. පඤ්ඤවා හෝති උදයත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝති අරියා නිබ්බේ අරියාය නිබ්බේධිකාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියලා උන්වහන්සේ දේශනා කළා මේ ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන ප්‍රඥාව කියන්නේ මේ ලෞකික ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන මේ විදර්ශනා ප්‍රඥාව කියන්නේ මේ පංචස්කන්ධයන් පිළිබඳව ඇතිවීම නැතිවීම දැක හොඳට තේරුම් ගන්නට පුළුවන් වන්නා වූ අන්දමේ මේ ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන. මෙන්න මේ විදිහට මෙන්න මේ පධානියංග අනුව අන්නර ගුණ ටික අපි සලකා ගන්න ඕන. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද? යන්තං සද්ධාවකින් යන්තං වීරයකින් යන්තම් සතියකින් යන්තම් සමාධියකින් යන්තම් ප්‍රඥාවකින් මේ උතුම් ගුණ ලබා ගන්න බැහැ. මේ බලාපොරොත්තු වන්නා වූ ගුණ මොනවාද? තමන් බලාපොරොත්තු වෙන්නේ මේ උත්තමාර්ථය. සාහෘද ලෝකෝත්තර උත්තමාර්ථය බලාපොරොත්තු වෙන්නේ මේ බලාපොරොත්තු වන්නා වූ අර්ථයන් සම්පූර්ණ කර ගැනීමට අර හීන වූ ගුණයකින් බෑ. උසස් තත්වයකට පමුණවා ගන්න ඕන මේ සත්‍යත්වයට පමුණවා ගන්නවා කියන්නේ ශ්‍රද්ධාව, සති, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේවා ශස්ත්‍රත්වයකට තියා ගන්න ඕන. යන්තම් ඒවයින් බෑ. මෙන්න මේ නිසා වීරිය හොඳට යොදන්න ඕනේ කියන තනිකර වීරිය යොදන්න කිව්වොත් ඒ හානි කරයි. මේක එක්තරා ප්‍රමාණයකට එක්තරා ක්‍රමානුකූල ප්‍රමාණයකට වීරිය යොදන්න ඕනේ. සමහර විට පටන් ගන්න දවසේම ඊගොඩම රාදාවල් දෙකේ නොකොඩවා භාවනා කරන්න කිව්වොත් නම් හරියන්නේ නැහැ. ඒක ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි කරගන්න ඕන. අනිත් එක ඉඳගෙන ඉන්නා වූ අවස්ථාවේදී ටික වේලාවක් ඉඳගෙන දිනනවා කියලා නැගිටලා නිකන් යන්න ගියාට හරියන්නේ නැහැ. අමාරුවෙන් අමාරුවෙන් හරි ඉඳගෙන ඉන්න ඕන වැඩි වේලාවක්. ඉඳගෙන ඉන්නකොට හරියනවා. වැඩි වේලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් ඒ නිසා මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවට අපි ඊට යොදන්න ඕන විශේෂයෙන් බලාපොරොත්තු වන්නා උත්තර මාර්ගයන් සම්පූර්ණ කර ගැනීමට හැකිතා දුරට උත්සාහය යොදා ගන්න ඕන. ශ්‍රද්ධාව යොදා ගන්න ඕන. ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියන මේවා යොදා ගන්න ඕන. ඒ විදිහේ නියම අන්දමට මේවා යොදා ගත්තොත් යොදා ගන්නා අවස්ථාවට කියනවා ඉන්ද්‍රිය සමතාව කියලා. ඉන්ද්‍රිය සමතාව. ඉන්ද්‍රිය සමතාවයේ දෙන්නේ සද්ධා ප්‍රඥා දෙක සම කරගන්න ඕන සමාධි විරිය දෙක සම කරගන්න ඕන ඒ මට්ටමට සතිය කොයිතරම් දියුණු වුණත් කමක් නැහැ මේවා සම කරගන්න ඕන මේ යුගල ධර්ම දෙක සම කරගන්න ඕන ඉස්සෙල්ලා ක්‍රමානුකූලව දියුණු කරගෙන ඊළඟට මේවා සමානව දියුණු කරගන්න ඕන සමානව දියුණු කරගත්තාම ඉන්ද්‍රිය සමතාව ලැබෙනවා ඉන්ද්‍රිය සමතාව සම්පූර්ණ වෙනකොටයි ඒ භාවනාවකින් ලැබෙනා වූ ප්‍රතිඵල සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙන්නේ. මෙන්න මේ අදහස අද දවසේදී විශේෂයෙන් සාකහා ගන්න ඕන අර පධානියංග පහ විශේෂයෙන් විදේ තබා ගන්න ඕන. ශ්‍රද්ධාව පළවෙනි කාරණේ. ශ්‍රද්ධාව තියාගන්න ඕන. ඊළඟට නිරෝගීකම තියාගන්න ඕන රැක ගන්න ඕන. වීරිය හොඳට රැක ගන්න ඕන. එතකොට නිරෝගීකම තියාගන්න ඕන. ප්‍රඥාව දියුණු කර ගන්න ඕන. මෙන්න මේවා පධානී අංග කියලා කියන්නේ. පධානීය අංග පධානී අංග. පධානීය කියන්නේ පධාන කියන්නේ වීරියට. පදහතිති පධානං. පධානස්ස භාමු ප්‍රධානං අසාර්ථේති ප්‍රධානියෝ ප්‍රධානිකෝ කියන එකයි ප්‍රධානියෝ උනේ ප්‍රධානික කියන්නේ ප්‍රධානයේ ඇත්ත ප්‍රධානය කියන්නේ වීරිය වීරිය ඇති එක්කෙනාට ප්‍රධානිකයා කියනවා ඒ ප්‍රධානිකයා කියන්නේ භාවනා කරන යෝගාවචරයා යෝගාවචර පුජ්‍යලය වික්ෂුන් වහන්සේ කෙනෙක් හෝ කෙනෙක් හෝ ප්‍රධාන වීර්යයේ යෙදෙනවා නම් භාවනාවේ යෙදෙනවා නම් එයාට අද කියන්නේ පධානික කියලා. පධානික කියන එකමයි පධානීය කියන්නේ. පධානියස්ස අංගානි පධානියංගානි ප්‍රධාන වීර්යය කරන්නා වූ පුජ්‍යලයාට උපකාරක ධර්මයෝ පධානියංග නම්මයි. එතකොට බුදුරජාණන් වහන්සේගේම භාෂාවෙන් කතා කරනවා නම් යෝගාවචරයේකට උපකාර වන්නා වූ ධර්ම කියන අදහසයි උන්වහන්සේගේ දේශනාවෙන් අපට ගන්න තියෙන්නේ. යෝගාවචරයේකට අවශ්‍යම උපකාර වන්නා වූ ධර්ම ටික. මෙන්න මේ ධර්ම ටික තම තමන් තුළ දියුණු කර ගැනීමට උත්සාහ ගන්න ඕනේ. හැම කෙනෙක්ම උත්සාහ ගන්න ඕනේ. එතකොට අර මුලින් ප්‍රකාශ කළා වූ අදහස විශේෂයෙන් තියාගන්න ඕනේ. ඒ එක්කම බුදුරජාණන් වහන්සේ ඔය සූත්‍රයේ දේශනාවක් කළා. කුසීතෝ වික්ඛවේ දුක්ඛං විරති ඕකින්නෝ පාපකේහි ධම්මේ. ආරද්ධ විරියෝච සුඛං විරති කියලා අදහස් දෙකක්. කුසීතයයි ආරද්ධ විරියයි කියන මේ පුජ්‍යලෝ දෙන්න දෙපැත්තේ ඉන්නේ. කුසීතය කියන්නේ කම්මැලිය. එතකොට ආරද්ධ විරිය කියන්නේ වීර්ය සම්පන්නයි. කුසී තියා දුක සේවාවය කරන්න මේ ශාසනය. මේ ශාසනේ දුක සේවාවය කරන්නේ කවුද? කුසී තියා. සැප සේවාවය කරන්නේ කවුද? ආරද්ධ විරිය පුඤ්ඤය. වීරිය ගන්නවා නම් යම් කිසි කෙනෙක් ඒ අත්ත සැප සේවාවය කරන්නේ. මේක හොඳ තේරුමක් තියෙනවා මේක ඇතුලේ. මේ තේරුම තමන් තුළ ඇති කර ගැනීමට මහන්සි ගන්න ඕනේ. මේ මේ කියන කතාව බුදුරජාණන් වහන්සේගේ කතාවක්. උදීතෝ දුක්ඛං විහෙරති ආරද්ධ විරියෝ සුඛං විහෙරති. ඔය දෙකෙන් ගන්න අදහස් දෙක භාවනා කරන කොටයි තේරෙන්නේ. භාවනාවේ යෙදෙන කොටයි තේරෙන්නේ. ඒක තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. භාවනාවෙන්ම මේ අදහස තේරුම් කර ගැනීමට මේ අත මහන්සි ගන්න. එතන මහන්සි ගන්නකොට එතන තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ කාරණේ. එතකොට අද දවසේදී මෙන්න මේ ටිකයි කියා දෙන්නට බලාපොරොත්තු වුණේ. එතකොට අද දවස මේ වෙසක් පුර පසළොස්වක දවසේදී මේ ආරම්භ කරපු මේ වැඩපිළිවෙල සානීප තියෙන අන්දමට මේක කරගෙන යන්න ඕන මට ආධුනික වුණත් මේ අත්තු කෞෂ්‍ය මේක තුක වෙලා මේ සාකච්ඡාව දිගටම පවත්වන්න ඕන මාසෙකට හතර වරක් එකතු වෙලා මේ සාකච්ඡාව කරන්න. මේ සාකච්ඡාව නිසා සමාධිය දියුණු කරගන්න පුළුවන්. තම තමන්ගේ සමාධිය දියුණු කරගන්න පුළුවන්. තම තමන්ගේ භාවනාව දියුණු කරගන්න පුළුවන්. තම තමන්ගේ අර්ථයන් බලාපොරොත්තු වන්නා වූ අර්ථයන් සම්පූර්ණ කරගන්නට පුළුවන්. මේ නිසා මේවා සම්පූර්ණ වීමට තවත් කරුණක් මේ වෙන්නේ. මෙන්න මේ සාකච්ඡාවට එකතු කරගන්න ඕන ප්‍රශ්න ප්‍රශ්න තම තමන්ට පහළ වෙන අදහස් ඒ වගේම තමන්ට සැක සහිත වුණු නූනත් කමන්න අනු සම්බන්ධව දුර්වලකම් තියෙනවා නම් ඒව මතුවෙන්නට උනත් ප්‍රශ්න මතු කළාට කමන්න කුජ්ජල යන් සම්බන්ධ කරන්නේ නැතුව කුජ්ජලයන් සම්බන්ධ කරන්නේ නැතුව කරුණ විතරක් ඉදිරිපත් කළා කරුණ දුර්වල කරුණ සම්පූර්ණ කර ගැනීමට ඒ සම්බන්ධව නිසක අවබෝධයක් පිළිසට ඇතිවීමට වන අන්දමට සභාවට ඉදිරිපත් කළාට කමක් නැහැ ලබන වාරයේ පටන් ඒ විදිහේ සාකච්ඡාවට ප්‍රශ්න මතු කර ගන්න බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා ඇති එතකොට ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන ප්‍රශ්න විසඳන්නේ මම පමණක් නෙවෙයි මේ අතන්ටත් ඒක පාරයි. එයාටන්න දැනීමේ හැටියට Tamanටත් පුළුවනි ඒවට විසඳන්න භාවනාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. භාවනාව කරගෙන යනව අවස්ථාවේදී Tamanට ඇතිවෙන ප්‍රශ්න තියෙනවා. සීලය පිළිබඳව තමන් අසුරු කරන තමන්ට ඇතිවෙන ප්‍රශ්න තියෙනවා සීලය පිළිබඳව ධර්ම කරුණු පිළිබඳව ප්‍රශ්න ඇති වෙනවා සැක ඇති වෙනවා අනුන්ගේ දුර්වලකම් දැකලා ඒ සම්බන්ධව කරුණු ප්‍රශ්න මතු කර ගන්නට පුළුවන් ඒවා විසඳා ගැනීමට මෙන්න මේ විදිහේ කීප අතකින් ප්‍රශ්න මතු කර ගන්නට පුළුවන් මේ හැම අතකින්ම ප්‍රශ්න මතු කර ගැනීම මේ පිළිසට සාර්ථක වැඩ පිළිවෙලක් වෙනවා මතු අනාගත දියුණුවට උපකාර වෙනවා ඇති සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට ඒක උපකාර වෙනවා ඇති අපේ මේ ආරණ්‍ය සේනාසනේ තා බොහෝ කාලයක් මේ විදිහටම මේ යෝගාවචරයන් වහන්සේලාට යෝග භාවනාවන් කර ගැනීමට උපකාර වෙන අන්දමට පවතිවා කියලා අපි කවුරුත් ප්‍රාර්ථනා කරමු. ඒ වාගේම අද දවසේදී මේ සාකච්ඡාවට ගත් කරුණු සම්බන්ධව යම් කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් කරගන්න තියෙනවනම් අද ඉදිරිපත් කළාට කමක් නැහැ මේ අතන්ට කරුණු දන්නේ නිසා අහන විදිහට නැහැ දන්නේ නැත්වට කමක් ප්‍රශ්නයක් ආදී අහවට කමක් සුරු ජීවිතයේ මනසේ දුක් සත්‍යයෙන් අමාරුයි. ඔව්. ඒ කියන්නේ මම හිතන්නේ මධ්‍යම වීර්යම කතාවේ මධ්‍යම සංකල්පයේ වැඩි හොඳේ. දැන් කාටද තියෙන අතුලිනි කරගියේ. අතුලි සද්දා වැඩි. මේ යෝගාචරය හසන්නේ මධ්‍යම වීර්යයෙන් මධ්‍යම සද්දාකුත් මේ වැඩි කරනවා. ඒක ඒකට අපි කියවන්නේ වීර්ය තනියම බෑ කියලා. මධ්‍යම කියන්නේ ඒක ප්‍රමාණය තමයි අරකට එකතු කර ගැනීම. සමාධියත් එක්ක එකතු කර ගැනීම. ඒකයි ගාන. ඔච්චර වැඩි නම් තමයි සමාධිය එක්ක එකතු වෙනවා. එහෙම නම් කියන්නේ මධ්‍යම වීර්යය කියනොත් බෑ. මධ්‍යම ශ්‍රද්ධාවුණොත් බෑ. ඒ කියන්නේ මේ මධ්‍යම වීර්යය සුළු එකක් තමයි. මෙතෙන්ට ඒකයි ගන්නවා. ඒක ගන්න. නමුත් මේ මධ්‍යම වීර්යය සුළු එකක්. අපි ගන්නවන මධ්‍යම වුණත් පුළුවන් සමාධියත් එක්ක යනවනේ. අපි ගන්න ඕන වීරිය ගන්න ඕන තනිකර වීරිය නෙවෙයි. තනිකර වීරිය නෙවෙයි. වීරිය නැතිකමයි නරක. වීරිය තියෙන්න ඕන. වීරිය ක්‍රියාව යොදවන්න ඕන කොහොමද? වීරිය ක්‍රියාව යොදවන්න ඕන සමාධියත් එක්ක. තනිකර වීරිය යොදවට හරියන්නේ අනත් හැටේ. තනිකර ප්‍රඥාවත් එහෙමයි. තනිකර ප්‍රඥාවත් එහෙමයි. තනිකර ශ්‍රද්ධාවත් එහෙමයි. කොච්චර මධ්‍යම ශ්‍රද්ධාවක් හොඳ නැහැ. මොකද හිිනේ කුංචි ශ්‍රද්ධාවක් හොඳ නැහැ, මධ්‍යම ශ්‍රද්ධාවක් හොඳ නැහැ, තනිකර හොඳ නැහැ. ඒ නිසා ගණ්ඩෝන ඒක මතු කරපු එක හොඳයි අර අර විදිය ගන්න බලන්න. අදහන ගන්න මෙතෙන්දී වීර්යය යොදවනවා නම් යොදවන්න ඕන තනිකරණය. එක යන්න ඕන සමාධියත් එක්ක යනවා. කොයිතරම් වැඩි වුණත් කමන්නේ සමාධියත් එක්ක යනවා. සමාධියත් එක්ක යනවා. සමහරුන්ට එහෙම නැතුව බෑ. ඔව් ඒක හොඳයි මතක් කරේ ඒක තව තවත් ඔය විදිහ අදහස් තියෙනවා. Thank you. පයන ඉරියව්ව මේ ශරීරයක සෞඛ්‍ය හොනින් තිබුණත් කලකට මම කියන්නේ සෞඛ්‍ය නේද නැති අයට විතරක් නැති අයටද නැත්නම් තිබුණත් ශායන ඉරියව්ව කලකට කමන්නේ කියලා කියන්නේ ඒකත් මේ කල්පනාවෙන් කළ යුතු දෙයක් ශායන ඉරියව්ව ශායන ඉරියව්වට යන්න නරකයි මේ පරියන්කය පුළුවන් නම් පරියන්කේ කටයුතු කරගෙන යනවා. චංගමණයට බහිනවා. චංගමණයේදී ධාන ඉරියව්වක් ගන්නවා. ධාන ඉරියව්ව. චංගමණ ඉරියව්වයි ධාන ඉරියව්වයි පරියංග ඉරියව්ව ඉරියව් තුන ගන්නවා. ඒ දෙකේ තුනම කරගන්න බැරි වෙනවා. බැරි වෙනකොට බැරි වෙනකොට ඒ ඉන්න බෑ විදිහට. ඒ තුනේම ඉන්න බෑ. අන්නේ අවස්ථාවේදී මේක කඩාගන්නේ නැතුව අනික් හිත දුරගෙන තත්වයෙන් ඉඳගෙන මේ සමාධියෙන් යුක්තව ඉඳගෙන එමින්ම සායන ඉරියව්වට වැටෙනවා. ඒwidetilde තේරෙන්නේ මොකන්ද? අමාරු ටිකක්. කරගන්න අමාරුයි. අමාරු නිසායි සායන ඉරියව්ව. නමුත් භාවනාව කරනවා. නමුත් භාවනාව කරනවා. අර භාවනාව කරලා පුරුදු වෙච්ච කෙනාට නිින්ද යන්නේ නැහැ. නිින්ද නෙවෙයි පස්සේ සමහර විට නිින්ද යන්න පුළුවන් දිගටම නිින්ද යන්නේ නැහැ එහෙමත් භාවනාව කරනවා සමහර විට එතෙන්දී භාවනාවේ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් ආනන්ද හැමදෙන්නට ඒ සයනීරියවෙදී එහෙම උපකාරයක් වෙනවා ආනන්ද හැමදෙරෝ සක්මන් කළා පරියන්කේ හිටියා හිතගෙන භාවනා කළා බැරි වුණා අන්තිමේදී නිදා ගන්න ගිහිල්ලා ඇලවෙන අවස්ථාවේදී නේ සම්පූර්ණ නැහැ ඇඟ සම්පූර්ණයෙන් එක්තරා අන්දමකට නිවීමක් වුණා ඉඳගත්තාම ඉතින් ඇලවේගෙන යනකොට තමයි ඔන්න උන්වහන්සේගේ ප්‍රතිඵල සම්පූර්ණ වුණා කියලා සඳහන් වෙලා තියෙනවා ඉතින් එහෙමත් තියෙනවා එනිසා අමාරු නිසායි සායනයට